මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න නානුමුරු මංගල්‍යයෙන් පසුව දැන් මුවන් පැලසට සවස් භාගයේ දිගින් දිගටම වැස්ස වසි. නිල් අහසේ පාවී යන සුදු වලාකුළු බදාගත් උස් කඳු වැටි වලින් මැදි වූ දිය ඇලි ඇලදොල ගංගා ජල ප්‍රවාහ යලිත් වරක් ප්‍රාණවත් හනින් ගලා බසී. බලා සිටිද්දීම සරුවට වැවෙන ගහකොළ සුඹුල් මල් ඵල පළුපත් දරමින් අසිරිමත් වේ. වනවදුලේ කීර කෝල් සැලලිහිණි ගිරා මොනර විහඟ ගී අතොරක් නැතිසේය වගවලස් සීපාවුන්ගේ නිහඬ පදපාතයෙන් මුවන් පැලස්සේ වන රජදහන යලිත් සෝභමාන වේ වනගම මතින් ඈත බැව්තලාවලට දියකාවෝ පියාඹා යති දැන් මඩසරුවාල සහ අමුඩලීන් සුවඳගත් මුවන් පැලස්සේ ගොවියෝ කර තබාගත් උදලි කෙටි ඇතිව වෙල් කුඹුරු යායවලට සහ හේන් වලට ගොස් මහ පොළොව සමග සුපුරුදුසේ පොරබදති. ආහා වරෙන් වරෙන් නන්දෝරිස් වරෙන් කෝ ආ ආයිබවන්ට උදෙන්ම උදළු දන්නවද? ඕ ඒ වැඩේ කරලා තියෙන එක ලේසි ආ ඔව් ඔව් <laughs> මේ දැන් අද අපි කවුරුත් යනවා මුලින්ම අමුණ ළඟට. ආ ඒක හොඳයි. ඔව් නන්දෝරිස් වෙදිකාර්යා ඔය හැමෝම අර උදලු නාරස්සන අමුණ ළඟට ගෙන යන්න ඕනේ. තේරුණාද? ගෙනියන්න මම අමුණට මොනවා වෙලාද? අපට ආරංචියක් ආවා වැස්සෙන් පස්සේ අමුණ කඩාවැටුණා කියලා. අහුවෙන්දා උදේම මමයි බණ්ඩිරාලයි අපි දෙන්නා ගියා අමුණ බලන්ට. ඉතින් ඉතින් දෙයයන්ට බුදු බවත් වෙන්න ආමුණේ බොහෝම සුළු ප්‍රමාණයක් විතරයි කැඩිලා තියෙන්නේ. <laughs> ආමුණේ ඉහළවම් කෙළවරේ ගල් දෙකක් ගැලවිලා බැම්ම ළඟ බිමට වැටිලා තියෙනවා. එච්චරයි. ඕ සුළු දෙයක් නෑ රච්චල මහත්තයා. දැන් අපිට තියෙන්නේ ඒ ගල් දෙක වැටිච්ච තැනින් අරගෙන ආයෙමත් ගල් බැම්මේ තිබිච්ච තැනම තියලා බදාම දාලා හයි කරන එක විතරයි. <laughs> දැන් එතකොට මේ වෙදිකාරයයි ආරච්චිල මහත්තයා සාගරයයි මමයි ඔව් අපි තුන්දෙනා අමුණට ගිහිල්ලා මිරිස්සේනට යනවද නැත්නම් මිරිස්සේනේ වැඩ කරලා එන ගමන් අමුණට යනවද ආ මං කියන්නද අපි ඉස්සෙල්ලම අමුණේ වැඩේ ඉවරයක් කරලා ඉමුනේ ඒක ඉතින් ඔය බදාම දාපුවම උදෙන්ම වේලෙයිනේ ගල් දෙක උසන්ට අමාරු නෑ. ඒක දෙන්නෙකුට උසලා බැම්ම උඩින් තියන්න පුළුවන්. හරි හරි. එහෙනම් ඉතින් අපි දැන් මේ උදුර ටිකත් අරගෙන අමුණ ළඟට යමු. ඕ ඕ මේ මේ පේනවා නේද පෞගිය සන්දියේ අවුවට දාලා පිච්චිලා කරකුට්ටම් වෙලා ඉපල් කූරු බේරිච්ච ලඳු කැලාවල ඇති මේ පේනවද මේ ඕ ඕ ඕ නන්දෝරිස් ළඟකදී ගියේ නැද්ද දඹ ගහවත්තේ පුරාණ බෝධිය පැත්තේ ඈ මොකද නැත්තේ ගියා ගියා සමුන්නාන්තට කියන්න එතන අපි එලි බෙහෙලි කරලා ඔව් සුදු වැලි ඉහලා සුද්ධ පවිත්‍ර කරලා නෙමෙයි තිබ්බේ ඔව් ඔව් ඔව් ආන් අද වෙනකොට එතන බෝධිය හොයාගන්නවත් බැරි තරමට කැලෑව ආ ඒක නම් හරි පුදුමයි පුදුමනේ නියංගිය නිසා වැඩිච්ච සේරම කොළ පරඬ දැන් වෙනකොට වැස්සින්ද පොළොවට පොහොර වෙලා <laughs> ඉතින් ඒ තැන්වල තිබිච්ච සේරම ගහකොළ ආයි තතාවක් කලින් තිබුණා වගේම දළු දාලා හැදිලා. ඒකනේ ආයි බොම් මේකේ රහස මේ අර බලපල්ලකෝ සුද්ධ පුත් ඇවිත් තුම්පෑලි වැඩ හර මේ කවුද කවුද ඔය සුද්දප්පු වගේ කුඹුරවල වැඩ කරන අර ඉලන්දාරි ගැටව්. ඇයි ආරච්චිල මහත්තයෝ? තමුන් නැහැ දන්නේ නැද්ද? ඔය සුද්දප්පු වගේ පවුලේ අයියා මලියා වගේ සහෝදරයෝ පස් හය දෙනෙක්ම ඉන්නවනේ. හරි හරි හරි හරි. උන්ගේ දරුවෝ තරුණ ගැටව් බර කාණ්ඩයක් ඉන්නවා. හා හා. ගොවිතැනක් බතක් කරන වෙලාවක ඇවිත් උන් අපූර්වට උදව් පදව් කරනවානේ. <laughs> හැබැයි ඉතින් ඒ පවුලේ හැමෝම සුද්දප්පු වගේ පවුල කත්තිරිනා වගේමයි ඔක්කොම ගොඩ සුද්ධෝ වගේනේ. <laughs> <laughs> උන් අයියා මලෝ අක්කා නගෝ කොයි කවුරුත් හැඩරුව කට්ටිනා වගේමයි අර පුවතක් නෑ <laughs> මේ ආ මේ සුවඳිලම යන්නේ මොකද හේනට ගියාද ඔව් හේනට ගියා ආනේ ඇයි අපේ කාණ්ඩයක් වැස්සකට කොටු වෙලා වලව්වට වෙලා හිටිය වැස්ස පායනකන් ආ හැබැයි නේන්නම් හැබැයි නේන්නම් ඒ පටන් ගත්තු වැස්ස දැන් ඉතින් දිගටම වහිනවා. වැස්ස අපිට හොඳයි නිරාලා හාමි. හොඳයි හොඳයි හොඳයි. මිරිස් ටිකක්වත් හදාගන්න බැරි. ආ හා හා. යන්යන්. ආ හා හොඳයි හොඳයි ඵලයල්ලා ඵලයල්ලා. <laughs> කවුද ආරච්චිල මහත්තයෝ එලා මිස්සි. සුවඳි කියන්නේ? <laughs> ඈ මොකද මොකද මේ පාර වෙදිකාරයාගේ හිත වැටලාද දන්නේ ඒ ගෑනු ළමයා ගැන ගමේ කමට ඇදිච්ච හොඳ සීදේවි ළමිසියෙක් උන් ඉතින් පිටස්තරයොත් නෙවෙයිනේ අපේ තිරප්පනේ සුදු මස්සිනාගේ කෙල්ලෙක්නේ ආ අපරාධේ කියන්ට බෑ මස්සිනාට කෙල්ලෝ හතර දිනක් ඉන්නවා එකෙකුට එකෙක් ලස්සනයි ඕන් උන් ඉතින් මුවන් පැලසට එන්නේ නෑ මේකෙල්ලත් මේ උදව්වකට ගමන් ඔය මේ මේ මේ ආරතල මහත්මියෝ ඔව් වෙදිකාරය අර ළමයා යන දිහාම බලාගෙන ඉන්නවා මේ නන්දෝරිස් පිස්සු ආරච්චිල මහත්මියෝ <laughs> කතා කරන ගමන් අමුණ ළඟටම අපි ආවා මේ අමුණ කැරුණයි කීවට මොකද මේ ගල් තුන හතරක් ගැලවිලා වැටිලා විතරයිනේ <laughs> අමුණට එන ගෝණෙක්ගේ හරි ඌරෙක්ගේ අඩියකට ගැලවෙන්න ඇති ඕක ඕන් ඕක හදාලා ආපන් වෙඩික්කාරයා මම මේ ගල් දැම්මේ අයිනට තමයි. ඕක හොඳයි. නන්දෝරිස්ට පුළුවන් ඕක හදා දාන්න. එහෙම හොඳයි නේද? ආව ඔව් එහෙම හොඳයි එහෙම හොඳයි. නන්දෝරිස් දැනටම මේ අමුණ වතුරෙන් පිරීලා බලාපංකෝ තියෙන අපූර්ව ලස්සන විතරක් පේනව නේද? <laughs> මේක මේ මුවන් පැලැස්සට තියෙන ලොකුම සම්පතක් නේ බොලන් මේක මේ අපේ මහේජන්ත උන්නාන්සේ බැරි වෙලාවත් දැක්කොත් පුදුමයට සතුටු වෙయ్యෝ මේ මහා නිල් වන රජ දහන මැද්දේ පස්පියුම් කැකුළු පිපුණු මේ අමුනේ සිරියාව හරිම ලස්සනයි අය දියකාවෝ සුදු සේරුවෝ කනකොක්කු අමුණු දියේ පීනන හැටි පේනව නේද මේකනම් හරිම පුදුම ලස්සන අමුණක් ආරච්චි මහත්තයෝ අමුණ අයින දිගේම ගිහින් මා බැද්දට හැදෙන තැනම කෑල්ලනේ රාලහාමිගේ මිරිස්සේන. ඔව් ඔව් ඔව් ඔව්. ඕකටත් මේ කෝරාලයා කටුව ගහන්න හැදුවනේ. පාහෝ පාස්වේ මම මිනිසු දාලා වැඩ කරන බව ආරංචි වෙලා කොහොමට හරි මිනිහාගේ අදහස අත්හැරලා දැම්මා වොන්. ආ යකෝ බණ්ඩිගාලත් ඇවිත්තා. එහෙනම් හැබැයි නේනම්. මේ මේ බණ්ඩිරාල අමුණට ගියේ නැද්ද? මේ වලව්වට ඇවිත් බලනකොට කට්ටිය ඇවිල්ලා ඊට පස්සේ මං මේ මාබැද්දේ කැලෑවයිනෙන් මිරිසෙනට ආවා. හරි ළඟයි. හැබැයි පාර අමාරුයි. කැලේ. ආ හරි හරි හරි. බණ්ඩිරාලත් ආපු එක හොඳයි. අපි මුලින්ම කරන්න ඕනන්නේ අක්කර 10ක වපසරියක් බෙදාගෙන සේරම ගස්කොලන් කපලා ලී දඬු අතුකෝටු කුල පෑහැලා මායිමේ ඉනිවැටට ගන්නවා හොඳද මේ හේනේ රූස්ව ගස්කොලන් නැති හන්දා බිම සුද්ධ කරන්නට අමාරු නෑ ලේසි. ඊට පස්සේ දවසක් හමාරක් වේලෙන්ට ඇරලා බිම සුද්ධ කරපුවාම ගොඩ කරලා ගිනි තියනවා. දැන් මේ අපි ඉන්නේ මේ කොහොඹ ගස් පේළියේ. මේක පටන් ගන්න සීමාව. මේ සීමාව ඉඳලා මහා බැද්දේ කැලෑව දක්වා දිගටම අක්කර 10 ඔව් කීරාලා ආරච්චිත. ඒ කියන්නේ මේ මට අයිති කොටහ. කොහොඹ ගහෙන් කොහොඹ ගහට දිගටම කැලේ දක්වා අක්කරේ ගානේ අක්කර 10 වෙන් කරලා තියෙන්නේ ඕ. මේ බණ්ඩිරාල වෙඩික්කාරයා කවුරුත් දන්නවා ඔන්න මායිම තියෙන විදිය. මේමයි එහෙමයි. එහෙනම් තින් බණ්ඩිරාල නන්දෝරිස් වෙඩික්කාරයා කෑලි වෙන් කරගෙන කැලේ කපලා බිම සුද්ධ කිරීමෝන් අද පටන් ගනිල්ලා ඈ ඔව් ඉතින් මේ අල්ලාල්ලා ඉන්න වැඩකුත් නෙවෙයිනේ මේක ඈ ඔව් ඔව් දැන් හවස වැස්ස උදේවරුේ කොළ වේලනවා නම් දවල්ට ගිනි තිබ්බත් කමක් නෑ ඔව් ඔව් එහෙම වෙලාවට කමක් නෑ ඒක හොඳයි කපන කපන ලී දඬු ඉනි වැටේ කෝටු කොටන් හැටියට ගොඩ කරගන්න <clears throat> තව ওই මුදියා මා මාහේර තාපින් හාමි මේ අයටත් එන්න කියලා තියෙනවනේ නේද? මේ හේන සුද්ධ කරගන්න ඒ මිනිසුත් එන එක හොඳයිනේ. එතකොට මේක කොළ රොඩු ගිනි තියලා මිරිස් පැලින් දන්ට සකස් කරගන්න පුළුවන් කාර්යයක්. ආලාමේ. ආලාමේ අන්න අර මේ ගොඩාක් මිනිස්සු වැඩ කරන හේන කාගේද ආ ඇයි දන්නේ නැද්ද? දන්නේ නැද්ද? ඒක මේ කෝරාලගේ මිරිසේන මේ මුවන් පැලැස්සේ කුඹුරු හරි හේන් හරි ඉඩම් ගොඩක් අල්ලගෙන ඉන්න මිනිහා තමයි ඔය කෝරාල කියන්නේ. ඇයි මේ අර ලෝලුවත් වැඩ කරන කරත්ත ඒවත් ඔය කෝරාලට අයිති කරත්ත කියලානේ කියන්නේ. හැබැයි පුතෝ කෝරාලයා මිනිසුන්ගේ ඉඩ කඩන් තුට්ටු දෙකට අයිති කරගත්තත් කොච්චර වත්පොහසත්කම් තිබුණත් නීතියෙන් පිටපැන්ලා කරන වැඩවලදී ආණ්ඩුවේ නිලධාරියා හැටියට මං උන්දව කොටු කර ගන්නවා විතරක් නෙවෙයි. ඔය මිනිහගේ චග්ගෝලයෝ ඉන්න තාක් උන්ගේ ඉලයටත් කඩනවා මං ඕ. අවුරුදු 100 කඩාකප්පල් කෙරුවේ කෝරාලනේ. ඔව්. කඩි මිනිස්සුන්ට බොණ්ඩ දීලා. මහා ගාල් ගෝට්ටියගේ ඔය යකා කොලේ <laughs> පස් දෙනෙක් දඬු කඳේ ගැහුවට එක එක් කෝරාල්ගේ නම කිව්වේ නෑනේ එක එක් නම කිව්වේ නෑ මමත් බල බලා හිටියේ මහේජන්ත උන්නාන්සේගේ අනාඥාවකින් ඔය කෝරාලයව අත්අඩංගුවට අරගෙන දඬු කදේ ගහන්ට නෝලෙන් බේරුණා නෝලෙන් බේරුණා මම සල්ලි වලට චග්ගෝලෝ දාලා තක්කඩි වැඩමයි කෙරුවේ ඒත් මිනිහා කවදාවත් අහුුනේ නෑ මිනිහා හරිම හරි නූල් සූත්‍රකාරයෙක්නේ. <laughs> අද දවසේ උන්න හැමෝටම කෑම මං ගෙනල්ලා තියෙනවා. <laughs> ඈ ඔව් සප්පායම් වෙන්න. ඕ මං කුරහම් පිට්ටු කිරි හොදි තෝන් කට්ට සම්බෝලක් ගෙනාවා. <laughs> කුරහම් පිට්ටුයි කිරි හොදි කට්ට සම්බෝලයි තියෙනවා. වෙන කෑමක් ඕනේ නෑනේ ආරච්චිල මහත්තයෝ. කොච්චරවත් වැඩ කරන්න පුළුවා. දැන් ඔය සෙල්ලම හැමදාම අපේ රාලහාමිට කරන්ට බෑනේ. මේක නම් ඇත්තනේ. මේක වලව්වේ ලොකු මැණිකටත් වස කරදරයක්නේ. ඇත්ත ඇත්ත. කවුරු හරි කෙනෙක් දාලා හරි මේ වැඩි කරන්ට වෙනවනේ. එහෙම නැත්නම් ඉතින් වෙනත් තැනකින් ගෙන්නගෙන හරි මේ වැඩේ පිරිමහ ගන්නට වෙනවා. එහෙම නෙවෙයි. මං කියන්නම් හෙටි ඉඳලා අපි දවල්ට කෑම ගේමු. නැත්තම් මහා බැද්දෙන් පැනගෙන ගිහිල්ලා ගෙවල් වලින් කාලා එමු. මේ මේ මේ කෑම ගෙදරින් ගේන එක නම් වඩා හොඳයි මේ. ගිහිල්ලා කාලා එනවට වැඩිය නේද? ඔය උදවියට පිටින් පාසු ක්‍රමයක් යොදාගත්තට මට කාර්යයක් නෑ. කොහොමද කමන්නේ. එහෙම හොඳයි නේ. ඔව් ඔව්. දැන් තින් එතකොට වේලාව බලාපල්ලා ය මුදුන් වෙලා හේමාලයා නැගෙනහිර පැත්තටත් අඩියක් ඕන් දික් වෙලා වෙලාව දැන් දෙකට කිට්ටු ඇති. එහෙනම් ඉතින් ඇවිත් අපි පිට්ටු බෙදා හදාගෙන කොටා බාමු නේද? <laughs> ඒ අදහස හොඳයි ආරච්චිල මහත්තයා. ඒක හොඳයි. <laughs> ආ අර කුඹුක් ගහ යට ඌරා කොටේ ලිඳක් තියෙනවා. අතපය හොද ගන්නටත් බොන්නටත් හොඳයි ඒක. මේ පුංචි බාල්දිය අරන් පල්යල්ලකෝ. ඔය ඌරා කොටේ ලිඳ නන්දෝරිස්ත මතකයි. හරි පරණ එකක්. ආ කුඹුක් ගහයට නේද? ආරච්චිලාගේ මේ ලෑල්ලක් අරස් කරලා තියෙනවා මේ සතුන්ට හොම්බ දාන්න බැරි වෙන්න. අන්න හරි. වතුරක් සීතලයි. සීතලයි පිළිදෙනුයි. මේ හේනේ වැඩට එනකොට අපි බොන්න ගන්න මේ වතුර තමයි. ආ. ඔව්. හ්ම් ඔව් ඔව් කෝය අපේ අප්පුච්චා ඉන්න කාලේ මාබැද්ද ගමේ ලොකෝ කිතුල් ගහක් කපලා ඔය මුල්ල කොටස් කෑල්ල අඩි 3ක් ඇතුලේ මද හාරලා මැද්ද කුහරයක් කරලා කිතුල් කොටේ රවුමක් වතුර තියෙන තැන පොළොවට බස්සලා තමයි ඔය ඌරා කොටේ ළිඳ හදලා තියෙන්නේ. <laughs> ආ මේක අපූර්වයි. ආ මේ කල්යන්ට යන්ට කිතුල් කොටේ රවුම යකඩයක් වගේ සවි ශක්තිමත් වෙනවා ඕ වතුවත් හරි සීතලයි දැන් ඔය ගොඩාක් හේන් කුඹුරු කාරයෝ ඔය වගේ චිතුල් කොටම් බස්සලා ඌර කොටේ මේ ළිඳ හදාගෙන ඉන්නවනේ හොඳ වතුර ටිකක් බොන්න තමයි <laughs> මේ මයිල ගහ යට හරි හේවණයි මේ මෙතන අපේ අපේ මැනිකේ මේ පෙට්ටි කුරුණියට පිට්ටු වෙනම. ඒකේ ඇතුළේම තව වාජනයකට හොදි කට්ට සම්බෝල වෙන වෙනම දාලා තිනෝ. මේ කැන්දකොළ වලට දාගෙන කොටා බාපල්ලකෝ. හොඳයිනේ. ලොකු මෑණිකේ හරියට මහන්සි වෙලා හොඳට පිට්ටු කෑම අඩුපාඩුවක් නැති වෙන්න හදලා තියෙන්නේ. <laughs> අපි හතර දෙනා වුණාට බලහන්කෝ. අට දෙන්නෙකුට විතර බඩ පිරෙනකන් කොටා බාන්න පිට්ටු. <laughs> එයාගේ වැඩ එහෙම එකක් තමයි හැම එකක්ම ඔය පිළිවෙලයි. ඔව් එහෙම තමයි. ආ මොකොත් අඩුවක් නැහැ. මේ අදත් අර අර ගෝමරී කියන කෙල්ලත් එකතු කරගෙන මේ පරණ තල වගේක් වේලලා කැවිලි වගේක් හදනවයි කිව්වා. කවුදාරක් කියලා මහත්තයෝ ඔය ගෝමරී කියන කෙල්ල කෙල්ල පුංචි වුණාට පුදුම කටහඬක් නෙදී. මං ඔය කුලගන සමිතියේ උත්සවයකදී ඔය ගෝමරගේ කවි සින්දු ගායනා අහලා ඒ හඬට ගෑවිලා යන්න හඬක් මේ මුවන් පැලස්සේ පලාතකවත් නැහැ. <laughs> එච්චරට හඬ ලස්සනයි ආච්චිලා මහත්තයෝ. ඒ පාර වෙදිකාරයා ගෝමරී කෙල්ලට වසී වෙලා වගේ. ඒකේ පුංචි කෙල්ලක් නෙවෙයි. ඈ ඔව් ඔව් ඔව් ඔව් ඈ ගෝමරී කෙල්ලගේ කටහඬ එච්චරටම ලස්සනයි එච්චරටම හොඳයි හ්ම් අපිත් ඒක දන්නවා ඔය ඉතින් අපේ මැණිකේ ඒ ළමයි සිට මනාපයි ඒකයි ඔව් හ්ම් එහෙනම් ඉතින් අපි විසි කැටි ඔය කැලෑ කැටි හැම ගෙනල්ලා තියෙනවා ඕන් ඒව අරගෙන කැටි ගෑව නම් හොඳයි නේද දැන් කාලා බීලා ඉවරයිනේ හා එකක් ඔය මේ සර්පයෝ අයින් වෙනවා ඕන් ඒ වෙලාවට. අනික ඔය භාගෙට කැපිලා මේ වැටෙන මේ අකුල් බැඳි කුට්ටි තියෙනවනේ. තරමක් වේලෙනකොට ගිනි තියන්න පුළුවන්. ගිනි තියමු මේ ප්‍රවේශමෙන් අරගෙන බිම් කැලෑව එලි කරගෙන ගියානම් හොඳයි ඔය. ඔය පිහියට වඩා මේ කැත්තක් ඒ වැඩේට බොහොම හොඳයි. මගේ අතේ කැත්තක් තමයි තියෙන්නේ. හරි දැන් එතකොට වෙලාව හවහ 3:00මාර විතර වෙලා ඇතිනේ. ඔය උදවිය කරන්න පුළුවන් තරම් වෙලා වැඩ කරලා වරෙල්ලකෝ සේරම කැති පොරෝ පිහියා ඔය ඔය මේ ගినాපෝ මල්ලටම දාගෙන හවහ බණ්ඩිරාල වලව්වට අරන් වරෙන් තේරුණාද? හොඳයි හොඳයි. අද හවස පහට පන්සලේ රැස්වීමකුත් තියෙනවනේ. මං දැන් වලව්වට වහින් රැස්වීමට යනවා. හ්ම් එහෙනම් එහෙම කරපල්ලා තේරුණා නේ එහෙමයි ආරච්චිල මහත්තයා හොඳයි හොඳයි හොඳයි හොඳයි ආරච්චිල මහත්තයෝ අපි අද ආපු වෙලාවටම හෙටත් මේ හේනේ වැඩට එන්නම් ඈ ආ හොඳයි ඒක හොඳයි ඒක හොඳයි ඔය අමුණ පැත්තෙන් එන්න එපා උදේ වලව්වට නාවට කමක් නැහැ මා බැද්දේ ඔය එහා පාර හරහා කෙලින්ම හේනට එන්න පාර දෙකක් පුළුවන් පුළුවන් හොඳයි ආරච්චිල මහත්තයා අපි හොඳයි හොඳයි හොඳයි නන්දෝරි අර බලාපන් හේනේ වැඩ කරපු එකෙක්වත් නැහැ. උන් සේරම අන්තරස් දාන වෙලා. ඉතින් උඹ මොකද කියන්නේ මේ අපිටත් වාසම වෙන්න කියලාද? මේ ඔබ දන්නවනේ ආර්තිලගේ ඇති මිනිහා යනවා කිව්වොත් යන්නේ නැහැ. කොහේ හරි හැංගිලා මේ අපේ කෙරුවවල් බලන් ඉන්නවා තේරුණාද? නාලාමි <laughs> අපිට අවංකයි. ප්‍රශ්නයක් නැහැ. කොරන්ට පුළුවන් තරම් වෙලා වැඩ කරලා යන්. එච්චරයි. හරි හරි. ඔව් ඔව්. මම ඒ කෝරාලයාගේ හේන පෙන්නුවේ කුලීකාරයන්ගේ හොර වැඩ පෙන්නන්න. ආ ඒක හොඳයි. මේ වෙනකොට ඒ හේන එකෙක්වත් නැහැ. කෝරාලගේ හැටියට මේ මිනිස්සු කෝරාලට වැඩ කරනවා. අපේ රාලා මෙහෙම නෙවෙයිනේ. බිම් මාත්‍රමෙන් විසි කැත්තෙන් මේ කැටි ගාගෙන ඵලයන් ඔය ඔය මේ ඔය පැත්තේ ඒක නෙවෙයි ඒක නෙවෙයි මං උඹෙන් අහන්න හිටියේ උඹ අර ගෝමටි කෙල්ල ගැන රාලහාමිගෙන් ඇහුවා වැඩි හරිද උඹ අහලා නැද්ද මං ගෝමරිගේ සින්දු එච්චරට ලස්සන හඬක් මගේ ජීවිතේට අහලා නෑ බං අපි වසී වෙනවා ගෝමරිගේ හඬට හැබැයි ඉතින් උඹ ගෝමරිට වසී වුණාට උඹ දැක්කොත් ඒ ළමිසි ගමෙත් නොහිට පැනලා යයි. නන්දෝරිස් තව ටිකයි ඔන්න බැදි කැලේ ඕකත් විදි කැත්තෙන් ගහලා දාපන්කෝ හරි හරි හරි මේ බණ්ඩිරාලේ මේ මේ මේ වෙඩික්කාරයාගෙන් ආන්න හිටිය කාරණය මොකද්ද දන්නවද දන්නේ දන්නේ මොකද්ද නෑ මේ මේ අපි අද උදැහනක් එනකොට අතරමඟදී ගෑනු ළමිසියක් අම්බ වුණා සුවඳ කියලා අන්නේ සුවඳි ගැනත් මේ අපේ ආරච්චිල මහත්තයාගෙන් වෙඩිකාරයා විස්තර ඇහුවා. කොහෙද ගින්දමන්ද කියලා. ඈ උඹට බලකද වෙඩිකාරයා? <laughs> විස්තර ඇහුවා විතරන්නේ නෙවෙයි. ගමේකමට හැදිච්ච සීදේවි කෙල්ලක් කියලත් මේ වංගුව ඇරිලා නොපෙනී යනකම්ම වෙඩික්කාරයා බලන් හිටියා. <laughs> සාතිකෙන් මං වෙඩික්කාරයා වුණත් මමත් කැමති ගමේ කමට. අම්මපා මං කැමති නෑ වසවර්ති ගෑනුන්ට බං. උඹේ කතාවට බං අපිටත් හිනා යනවා. මොකද මේ චන්දිකම පෙන්නන එක නම්බුකාරකමක් හැටියට හිතන ගෑනු අම්බන්දිලා ඉන්නවනේ බං. උඹ ඉතින් වෙදිකාරයා හින්දා මං හිතුවේ උඹ මහ චන්දි ගෑණියෙකුට කැමති වෙයි කියලා. <laughs> පිස්සු බං උඹට. මං කැමති ගෑනුකම තියෙන ගමේ කමට හැරිච්ච ගෑණියෙකුට බං මේ කතාව හරි වෙදිකාරයෝ වෙදිකාරය විතරක් නෙවෙයි ඔළුවේ පිස්සුවක් නැති සෑම පුරුෂයෙක්ම කැමති ගෑනුකම තියෙන ගෑණියෙකුට විතරයි ඕන් ආපල්ලා දෙවියොත් කැමති එහෙම අයට තමයි කතාවෙන් කතාවෙන් හොඳටම රෑ වුණා මේ ඔය කැටි පිහිය මන්න ඔක්කොම ගෝනි මල්ලට දාගෙන ඉල්ල කරාලා මිට මේ වලව්වට අද මේවා බාර දීපල්ලා අනිල්ල ඔය ඔක්කොම එහෙනම් ඉතින් අපි දැන් මහබැද්ද හරහා පැනගම්මු කමක් නෑ එහෙම කරමු රෑ වුණත් වැඩිනේ දැන් වැඩි වැඩි වැඩි වරෙල්ලා වරෙල්ලා බණ්ඩිරාලයි නන්දෝරිසයි දෙන්නම එකවර එනවා මේ වෙදිකාරයා මුලිචුනේ නැද්ද උඹලට මේ නෑනේ මේ එයා මේ බාගදාට අමුණ පැත්තෙන් එනවා වෙන්න පුළුවන් හරි හරි හරි කොහෙන් ආවත් කමක් නෑ අපි එයා එනකන් එහෙනම් වැඩ පටන් ගනිමු නේද ඔය කැති මන්නා පොරෝ ටික ඔය ගෝනි මල්ලෙම ඇති ඔය ඊයේ ඉතුරුව තියෙන බැදි කුට්ටි විසිකැත්තෙන් මේ ඇද කපලා දාන්න. සාලාමි සාලාමි මගේ කෑල්ලේ නම් සම්පූර්ණයෙන්ම කැටි ගාලා ඉවරයි. එහෙමනම් ඉතින් බණ්ඩිරාල කැටි ගාපු අතුපතු රොඩු ටික එහෙම ගොඩ කරලා මේ හුලුස්සන්ට සූදානම් කෙරුවා නම් හොඳයිනේ. හ්ම්. දවල් 10 විතර වෙනකොට තද්දට පායනවා. දැන් ඒවා ගොඩ කරලා ඒ වෙලාව අල්ලලා ගිනි තිබ්බනම් බට කැලේට ගිනි තිබ්බා වගේ ගින්න අල්ලයි. හරි හරි රාලාමි මං එහෙම කරන්නම්කෝ බිම කැටි ගාපුවා රොඩු තැන් තැන් වල ගොඩ කරන්නම් දවාලේ ගිනි තියන්නම්. හා හොඳයි හොඳයි. මේ වෙදිකාරයා අද කොහේ ගියාද දන්නේ නෑ නේද මේ මේ ඊයේ අපි ඇස් දෙක පොඩ්ඩක් විහිළු කළා ආරචිල මහත්තයා ඈ ඒ මොනවට දර? අර අර සුවඳි ළමයා. ඔව් ඔව් ඔව් ඉතින් විදික්කාරයා ඒ ළමයාට පැහැදිලා හිත වැටිලා කීවනේ. ඔය ගමේ හැදිච්ච එකම තියෙන සීදේවි ගැහැණු ළමයා කියලා කීවේ. ඉතින් අපි ඒ ගැන කී කියා විහිළු කළා. මේ ගෝමදී කියන ළමයාගේ කටහඬට පැහැදිලා වෙදිකාරයා වාසී වෙලා. ඉතින් ඒවා කිය කියා අපි ඉතින් වීල යකෝ එහෙනම් අද වෙදිකාර්යා සුවඳී හමුවෙන්ට අමුණ පැත්තෙන් ආවද දන්නෙත් නෑ කියන්න බෑ කියන්න බෑ මිනිහා ඉතින් තක්කඩිකමක් තියෙනවනේ මිනිහා සමහර විට සුවඳී හම්බ වෙන්න ගියා වෙන්නත් පුළුවන්. ආ ඉතින් බැරි වෙලාවත් ඉතින් සුවඳී කෙල්ල හම්බ වෙන්න ගිහින් තිබුණොත් මම ඌගේ වෙඩික්කාරකම දෙපිටින් යන්න දෙනවා කට මම. <laughs> ආ බලමු බලමු මිනිහා කොහෙද ගියේ කියලා. අර කිල මහත්තයෝ කියනකොටම වෙඩික්කාරයා එනවා. ඈ කෝ කෝ කෝ මිනිහා කෝ. ආ ඇයි රජිල මහත්තයෝ මේ කලබල වෙලාවයි. <laughs> මේ වෙඩික්කාරයෝ උඹ මට කියාපන් බොරු එහෙම කියලා තියන්න එපා. හොඳ ඉතින් කියාපන්. උඹ අද අර සුවන්දී කෙල්ල හම්බ වෙන්න අමුණ පැත්තේ ගියා නේද? දෙයියන් පරාලහාමි. මගේ මේ ඇස් දෙක පල්ලා. ආ මං එහෙම කෙල්ලෙක් හම්බ වෙන්න ගියෙත් නෑ. අරත් මං ඒ කෙල්ලව දැක්කෙත් නෑ නේද? එහෙනම් ඉතින් අද උඹ මෙච්චර වෙලා මේ හේන ටේන්ට පරක්කුනේ ඇයි? කියපන්, කියපන්, කියපන්. ඇයි පරක්කුනේ? ඇයි පරක්කුනේ? එහෙනම් අහගන්න පොරාලහාමි. හ්ම්. කියපන්. මට පෙන්නවා නේද රාලහාමි කෝරාලේගේ මිරිස්සේන කියලා හේනා. ඔව් ඔව් ඔව් ඔව්. අර ඇඟිල්ල දික් කරලා හේනක් කියලා පෙන්නුවේ. ඔව් ඉතින් ඉතින් ඉතින්. ඒ හේන කෝරාල විකුණලා තියෙනවා රාලහාමිගේ හතුර. කවුද කවුද කවුද මංගේ මගේ හතුර? ඈ කාටද කාටද ඒක විකුණලා තියෙන්නේ? කියපන් කියපන් මට. ඒ කෝරාල කියන මිනිහා මිනිහාගේ අක්කර 20 විකුණලා තියෙනවා අර කොළඹ සිඤ්ඤට. ඈ සිඤ්ඤට කියකෝ කෝපි මං කොල්ල කාලේ මම දඬු කඳේ ගහපු සිඤ්ඤටද ඒ දඬු කඳේ ගහපු කොළඹ සිඤ්ඤට තමයි විකුණලා තියෙන්නේ. මම ඒ විස්තරේ බලා ගන්නට උදේ ටිකක් පරක්කු වුණා. නැතුව ඉතින් වෙන කොහෙවත් සෝදියක් බලා ගන්න ගිය ගමනක් නෙවෙයි ආරච්චිල මහත්තයෝ යෝසාක්කිද යෝසාක්කි ඈ හරිම වින්නහියක් තමයි මේක දෙයෝසාක්කි හැබැයි කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්සේ අද රංගපෑම් විජේරත්න වරකාගොඩ සෝමසිරි චන්ද්‍රසේන කමල් ගමගේ ශීලා පරණමානගේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්න.